තෙරුවන් සරණයි. කජ්ජනීය සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ චන්ද්‍ර පිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථය. 149 වෙනි පිටුවේ. මේ කජ්ජනීය සූත්‍රය ඇවිල්ලා දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබට දකින්න ලැබෙයි මේ කජ්ජං කජ්ජං. ඒ කියන්නේ කජ්ජං කියන්නේ මේ කනවා කනවා කියන තේරුම තමයි ඒ සිංහල පරිවර්තනය තුළ පෙන්නලා තියෙන්නේ. සංඥා කජ්ජාමි සංඥාය කජ්ජාමි අහංකෝ අතහ අතරෙහි සංඥාය කජ්ජාමි මම දැන් සංඥා විසින් කනු ලබමි. වනාහි දැන් සංස්කාර විසින් කනු ලබමි. අහංකෝ අතරහි සංකාරේහි කජ්ජාමි. මේ කජ්ජාමි කියන්නේ කනවා කියන ඒ වචනේ තමයි මේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ. වර්තමානයේ වේදනාව විසින් කනු ලබමි. අහංකෝ අතරහි වේදනාය කජ්ජාමි මම යම් පරිදි දැන් ප්‍රත්‍යපන්න වේද වේදනාව විසින් කරන බමි අතීත අතීතම් පාන් අධ්‍යාරං එවමේව වේදනාය කජ්ජාය කජ්ජින් සේයතෝපි එතරෙහි පච්චුප්පන්නාය වේතනාය කච්ඡාමි. තර මේ අතීත කාලයේදු එපරිදිම වේදනාව විසින් කනු ලබමි. මේ කනවා කියන වචනේ කනු ලබමි. මේ වේදනාව විසින් කනු ලබමි. ඒ කියන්නේ මේ කජ්ජ කියලා කියන්නේ කජ්ජ කියලා පෙන්නලා තියෙන්නේ කනු ලබමි කියන්නේ මේ මොහොතේ බා මේ සිත මේ මොහොතේ මේ සිත දැන් මේ මොහොතේ වේදනාව කරනවා. ඒ කියන්නේ වේදනාව තමයි සිත කියන්නේ. කනු ලැබමි. එතකොට මේ මේ කජ්ජන් කියන වචනේ තේරුම තමයි කියන උත්සාහ කරේ. ඒ ඒ කජ්ජනීය සූත්‍රයේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. අපි පොඩ්ඩක් බැලුවොත් මීට කලිනුත් අපි මේ පැහැදිලි කරලා තියෙනවා. අපි ඔබට පැහැදිලි කරන විශේෂ කාරණය මේ කජ්ජනී සූත්‍රෙත් තියෙනවා. ආදිත පරය සූත්‍රෙත් පෙන්වන්න පුළුවන්. ඒ සූත්‍ර විශාල ප්‍රමාණකින් ඔබට පෙන්වන්න පුළුවන්. නමුත් ඒක දකින කෙනාටයි පේන්නේ මේ දේ මෙතන තියෙන කියලා. අපි ගත්තොත් දැන් බුදු සමය මීට මීට වසර 2500කට පෙර තාමත් ඈත ඒ බුදු සමයේ දිහා බැලුවාම පේනවා මේ වචන භාවිතා කරලා තියෙන වචන. ඒ බුදු සමය තුළ තිබුණු මේ සාමාන්‍ය සාමාන්‍ය මිනිසයා එදිනෙදා හඳුනාගෙන තිබුණු භාවිතා කරපු ඒ උපමා බුදුන් වහන්සේ ගේන්නේ. නමුත් දැන් 20 වෙනි සියවසේ මේ වෙනකොට මේක දැන් දැන් නවයෝන් තරුණයෙකුට මේ අලුතෙන් උපන් දරුවෙකුට මේ 20 වෙනි සියවසේ තියෙන ටීවී ෆෝන් ලැප්ටොප් uh, පරිගණක මේ විද්‍යුත් මෙවලම් එක්කලා තමයි ගොඩක් ඇසුරු කරන්නේ. එතකොට මේ මේ නවීන තරුණයෙකුට නවීන මේ දැන් ඉන්න දරුවෙකුට මේ ධර්මයේ පැහැදිලි කරනවා නම් මේ දැන් ඔහුට ගැළපෙන ඔහු අත්දකින අත්විඳින දේ සමග මේ ධර්මයේ ගලපා පෙන්වා දිය යුතු වෙනවා. මෙන්න මෙතනදී මේ මෙතන විශේෂ කාරණයක් තියෙනවා මේ කජ්ජනීය සූත්‍රය තුල. මහණෙනි කවර කරුණෙන් රූපය කියන්නේ දෙයත් මහණෙනි බිඳේනුයි රූපයයි කියලා වේ. මේතන කිංච භික්කවේ රූපං වදේත රුප්පන්තිකෝ භික්කවේ තස්මා රුප්පන්ති උච්චති. ඒ කියන්නේ රුප්පණේ වෙනවා බිඳිනවා කියන එක තමයි එතන තේරුම් විදිහට දාලා තියෙන්නේ. කොයිතරම් දුරට මේ සිංහල දාලා තියෙන වචනේ පරිවර්තනය කරන මේ භාෂාව තුළ ගැළපෙනවද කියන එක ඔබ විසින්ම දැකිය යුතු වෙනවා. ඔබට මේක වැටහෙවි. දැන් රුප්පණය කියන්නේ බිඳෙනවා කියලා කියන්න පුළුවන් එක්තරා විදිහකට එහෙම කියන්න පුළුවන් බිඳෙනවා. බිඳිනවා බිඳෙනස බිඳෙන ස්වභාවයක්. එතකොට බිඳිනුයි එයින් රුප්පණයයි කියන ලබයි. ඒක ඉතින් සිංහල පරිවර්තනයනේ. නමුත් ඒක පැහැදිලිව බුද්ධ දේශනේ තියෙන රුප්පණය කිය. රුප්පණය කියන්නේ ඇත්තටම රුප්පණය වෙනවා. ඒක ඒ වචනේ කිව්වනම් ඊට වැඩිය මේ ධර්මයේ සමීප වෙනවා. අපිට ඕනි භාෂාවක් පරිවර්තනය කරන්නද එහෙම නැත්නම් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ අවබෝධ කරන්නද අන්නේ ධර්මය අවබෝධ කරගන්න එකයි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ දෙන පණිවිඩය ගන්න ඕනේ. රුප්පණේ නිසා රුප්පන්තිකෝ අවසෝ රූපං වදේති. මේක නවයෝන් තරුණයෙකුට දැන් ඉන්න දරුවෙකුට කියන්න පුළුවන්. ස්පාක් වෙනවා කියලා. ස්පාක් වෙනවා දැන් සෙන්සස් දැන් ගොඩක් වෙලාට දරුවෙක් දන්නවා දැන් සෙන්සස් කිව්වා. ඔබ වුණත් දන්නවා වාහනයක සෙන්සස් වලින් නේ ස්පාක් වෙනවා. ඒ සෙන්සස් තේනවා. ඒ සෙන්සස් වලින් එයාසේ අර ස්පාක් වෙන්නේ. මෙන්න මේක අපි කිව්වේ අර සූර්යා ලෝකෙට කණ්ණාඩිය ඇල්ලුවාම අර දිලිසෙනවා. ආලෝකයට අපේ මේ චක්කු ප්‍රාසාදේ ස්පාක් වෙනවා. ප්‍රසාද වෙනවා. අපිට ඕනේ මේ ධර්මයේ වටහා ගන්නයි. එන මේ ස්පාක් වෙනවා කියන එකයි. මේ රුප්පණය කියන එකයි ඊටාම සමීපයි. ඒක මෙතනදී මේ සූත්‍රය තුල පෙන්නනවා එක තැනක රුප්පන්තිකෝ භික්කවේ තස්මා රුප්පන්ති උච්චති කියන එක අර බිඳේ කියලා පෙන්නලා තව තැනක කියනවා ස්පර්ශේනුයි බිඳිනුයි කියලා. ස්පර්ශේනුයි බිඳිනුයි කියලා කොටත් මේක තේරෙන ස්පාක් වෙනවා. ස්පර්ශයෙන් බිඳිනවා. ස්පාක් නිසා බිඳිනවා. මෙතන දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. අපිත් ඔබට මේ ධර්මයේ දීර්ඝව පැහැදිලි කරගෙන යනවා. මෙතන ස්පාක් එකක් වෙන්නේ. ශබ්දයට ස්පාක් වෙනවා. වර්ණයට ස්පාක් වෙනවා. ගන්ධයට ස්පාක් වෙනවා. රසට ස්පාක් වෙනවා. උණුසුම සීතල තද ගතිය වෙන මේවට ස්පාක් වෙනවා. තව ටිකකින් කියනවා ෂෝට් වෙනවා. ස්පාක් වෙනවා. ඒ කියන්නේ කරන්ට් එක නෙගටිව් පොසිටිව් වයර් දෙකක් එකට ලං කරාම අර ස්පාක් වෙනවා. දැන් ඔබට කරන්ට් එක වදිනකොට ස්පාක් වෙනවා. ස්පර්ශ වෙනවා කියන පුළුවන් ස්පාක් වෙනවා කියන පුළුවන්. ඉතින් අර මේ ස්පාක් ගොඩාක් එකට යනකොට ඒ කියන්නේ මේ මෙතන ඇස බිඳෙනවා කියන එක ස්පාක් වෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඒක තමයි රුප්පණේ වෙනවා කියන්නේ. රුප්පන්තිකෝ ආසූරූපං වලේදී. ඒ රූපේ හඳුනන තවත් ආකාරයක් තමයි ඔබ දන්න බොහෝ විභාග වලට එහෙම ලියන්නේ. චත්තාරෝච මහා භූතාන චතුර්ණංච මහා භූතාන උපාදාය රූප රූපමදේ කියලා. මහා භූත ඇසුරු කරගෙන මහා භූත නිසා හටගත්ත උපාදාය රූපයක්. ඒ උපාදාය රූපයක් බාහිර කොහෙවත් නැහැ. අපි ඇසුරු කරන්නේ චිත්තයක්. එතකොට මහා භූත නිසා මහා භූත ඇසුරු කරගෙන හටගත්ත මේ ස්පාක් එකයි. ඒ කියන්නේ මහා භූත කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායු කියන්නේ දෙයක් නෙමෙයි අපි පෙන්නවා. ආලෝකේ වර්ණය ගත්තත් මහා භූත, ශබ්දේ ගත්තත් මහා භූත තමයි. ඒ ධර්මයේ දකින්න ඕනි. මේ වචන ගොඩක් ඒ වචන වල තේ මේ වචනම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. දෙන පණිවිඩේ. ඒතර පණිවිඩේ ඊටම වැදගත්. ඊටම අපිට දකින්න ලැබෙනවා. මේ කජ්ජනීය සූත්‍රය තුළ. මේ ස්පාක් වෙනවා කියන එක. ඒක ස්පර්ශය වෙනවා, බින්දෙනවා. ඒ කියන්නේ ඇස බින්දෙනවා. කියන්නේ ඇස ස්පාක් වෙනවා. ඒ කියන්නේ ඇස කියලා දෙයක් නෑ මේ මස් ඇය එහෙම ගන්න එපා. පේන බවට තමයි ඇස කියන්නේ. අපි කියවනේ මරුණු කෙනාටත් මස් ඇහක් තියෙනවා එහෙනම් එයාට පේන්නවනේ. නෑ. මේ මස් ඇහැට නෙමෙයි පේන්නේ. ඇස කියන්නේ මේ මස් ඇහැට නෙමෙයි. පේන බවට. ආලෝකයක් නැතුව පේනවා කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් අත්‍තරම ආලෝකයට මේක ප්‍රසාදවත් වෙන්නේ. අන්ධකාරය නැත්තම් පේන්නවනේ. ඇඟ ඇතුලේ හිතක් තියෙනවා නම් අපිට අන්ධකාරය පේන්නවනේ. නෑ, එතරිනුත් නෙමෙයි මේ ධර්මයේ කලපන්නේ. ඒ කියන්නේ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බේ. කණ්ණාඩිය ඇදිලිසෙන්නේ. අන්න එතනයි බිම්බයක් වැටෙන්නේ. එතනට අපි රූපේ කියන්නේ. ඒකයි ස්පාක් එක. ඒ ස්පාක් එක තමයි අපි කිව්වේ ප්‍රභාසාව චිත්තම් මේ ලෝකෙ ඉපදෙන දරුවා. ඒ දරුවා මුකුත් හඳුනන්නේ නැහැ. ඉපදෙන දරුවා සිත ප්‍රභාසරයි. තමයි ශබ්දයි වර්ණ එකත එකතු වෙන එක. ඒ වර්ණයට ස්පාක් වෙනවා, ශබ්දයට ස්පාක් වෙනවා, ගන්ධයට ස්පාක් වෙනවා, රසයට ස්පාක් වෙනවා, ප්‍රසාදයට ස්පාක් වෙනවා, උණුසුම සීතල තරගට. මේ ස්පාක් වෙනවා. දැනෙන්න ගන්නවා. ස්පාක් වෙනවා. වේගවත් සිද්ධිය වේගයෙන් මේක සිද්ධ වෙනවා. ඒ තුල මේ ශබ්ද වර්ණයකට එකතු වෙන එක අර ස්පාක් එක තුල ආපු අර ශබ්දේ වර්ණේ ශබ්ද ස්පාක් වර්ණ ස්පාක් එක එකට මේවා සම්මිශ්‍ර වෙලා අන ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හදනවා කියපේ. ඒ කියන්නේ අපිට මේ එකතු වීම සබදාමක්. දේ දුන්නා පේන්නේ සබදාමක්. කවුරුත් කරනවා නෙමෙයි. එතකොට ගිනි වලලක් පේන්නේ මේ සිත කයම වෙන්නේ බාහිර නෙමෙයි. මේ සිත පවතින දෙයක්ුත් නෙමෙයි. එතන එතන අටගෙන නිරුත් වෙන ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවය හටගෙන නිරුද්ධ වෙන එතන එතන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය මේක ස්පාක් එකක් කියලා ගන්නකොට මේක ආත්ම කතාවක් වෙන්නේ නැහැ දැන් ශබ්දයට කණ්ණාඩියට මෙහෙම මේ බිඳීම එහෙම නැත්තම් ප්‍රතිබිම්බේ එතකොට ඒක ඒක ආත්ම කතාවක් වෙන්නේ නැහැ එතකොට කණ්ණාඩිය ඇතුලේ මුකුත් ඇත්තෙත් නැහැ එතකොට ආලෝකය නිසා මෙතන ප්‍රසාදවත් වෙනවා. ඒක තමයි ඒ ප්‍රසාදවත් වීමයි. ඒ ස්පාකය කියන්නේ නැහනේ මම පොත කියලා. එතන තියෙන්නේ පටිගයක්, පටිග සම්පස්සයක්. ඒකට තමයි අධිවචන සම්පස්සයක් කියන්නේ. ඒවා සේරම එකට එකතු වෙලා සංකාර වෙලා. අර ශබ්ද වර්ණ එකට එන එකයි. එතකොට මෙතන චිත්තය කියන්නේ. ශබ්දය දැන් දරුවට මොන්ඩිසෝරි යනකොට අර කහ පාට පුතේ මේ කහ පාට පුතේ මේ රතු පාට කියනකොට ඒ සබ් ඒ වර්ණේ පෙන්නලා shabdේ දානවා. ඒතර ඒක තමයි මේ දිගටම යන ගමන. ඒ ස්පාක් වෙවි යන්නේ දැන් shabdයි වර්ණයි ඊට පස්සේ. ඊට පස්සේ වෙන් කරලා දකිනවා. නැත්තම් අර ඉපදුණු ගමන් දරුවා තොටිලේ තිබ්බාම උඩින් මෙල් ග්‍රවුන්ඩ් එකක් කරකවනවා. ඒකේ පාට පාට තියෙනවා. නමුත් ඒ දරුවා ඒව අඳුරන්නේ නැහනේ. නැත්තම් මොන්ඩිසෝරේ දුගන්නන්න ඕනේ නැහනේ. මේ කහ පාට රතු පාට එහෙම කියන්න ඕනේ නැහනේ. මෙන්න මෙතනයි මේ shabdේ શબ્දය තමයි අපි කතා කරන භාෂාව වචනයම්. ඒක શબ્දයක්. ස්පාක් කියන්නේ. ඒතර ඒක නිසා තමයි මේ හැඩතල වලට අපි શબ્ද දාදා යනකොට ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. શબ્දේ වර්ණ එකට එකතු වෙන එක. මේක සබාදාමේ චිත්ත නියාමයේ. ඒකම තමයි શબ્දේ වර්ණ එකතු වෙලා එන දේ තමයි අපි අර මේ මේ වර්ණේ හැඩතල එනකොට මා ඒක තමයි කියලා શબ્දේ පෙන්නන්නේ. ඒකම තමයි මේ වේගය තුළ මේවා ගොඩාක් එකට සිද්ධ වෙලා දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. අර දුවන ළමෙක් පොතක ඇඳලා පිටු පෙළනකොට දුවනෝ පේනවා වගේ. ත්‍රිමාන වෙලා. ඒකට තව ශබ්දෙත් එකතු වුනහම අපිට තව චිත්තයකුත් තියෙනවා. අපිට දෙයක් තියෙනවා. මේසයක් පුටුවක් ඇඳක් ඉරක් හදක්. දෙයක් තියෙනවා කියන්නේ ඒ දෙයක් බාහිර අපිට කියන්නේ නැහැ. අඹගා කියන්නේ අඹගා කියලා නුගගා කියන්නේ නුගගා කියලා. අපි කියන්නේ ඒ කියන්නේ මෙතනයි තියෙන වෙන් කරලා දකින්න එක. ඒක શબ્දත්වයි සිද්ධ වෙන්නේ. අර වර්ණ වර්ණ ඒ වර්ණ වර්ණ ඇඩතල වලට ඒ શબ્ද එකතු වෙන එක. ඒක දෙයක් බවට පත් වෙන. ඒක වේගවත් සිද්ධියක්. මේක පොතක ලියලා පෙන්නන එක නම් ඇත්තටම පහසු නෑ සුකර නෑ. ඒ ධර්මයේ දකින්න එක සුකර නෑ. කොහොමද මේ කජනීය සූත්‍රය බැලුවාම මේ කාරණාව වෙනන උත්සාහ කරන බව පේනවා. ඉතින් ඒක සිංහල පැත්තෙන් ඒ වචන වලින් ඒක ගන්න ගියාම හොඳට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒක ගලප ගන්න. මේ මහණෙනි අනේප්‍රකාර පූර්ව නිවාසයේ නුවණින් මෙනෙහි කරන යම් ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙද්ද ඒ හැම පංච උපාදානස්කන්ධයන් අනුස්මරණය කෙරෙති. තුලනි අන්‍ය ආකාරයක් හෝ අනුස්මරණ කෙරෙති. මේ මේ මේ වාක්‍ය කියාගෙන යනකොට අපිට පේන මේ වාක්‍ය කිසිම අපිට ගලප ගන්න බෑ. තේරුමක් එන්නේ ඒකට හේතුව මේ මෙතන ධර්මයේ දකින්නයි අපි ඕනේ. අපිට ඕනි පරිවර්තන නෙමෙයි. අපිට ඕනි ධර්මයේ. එහෙනම් මහණෙනි අනේපකාර පූර්ණිවාසේ නුවණින් මෙනෙහි කරන යම්ම ශ්‍රවණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙද්ද දැන් ඒ හැම පංච උපාදාන ස්කන්ධයන් අනුස්මරණය කෙරෙත් තුරුණි අතුරුණි අන්‍යතරයක් හෝ අනුස්මරණය කෙරෙන්නේ එතකොට අන්‍යතරයක් කියලා කියන්නේ මේක අන්‍ය ආකාරයකටපත් වෙන බව වරි තේරෙන්නේ ඒ කියන්නේ අනුස්තරණේ මෙතන මේ වචන අපි බැලුවොත් ඒක පාලි භාෂාවෙන් අපි බැලුවොත් යේහි කේවි වික්කවේ සමනාවා බ්‍රහ්මනාවා අනේකවි තං පුබ්බේ නිවාසං අනුස්සර මානා අනුස්සරති සබ්බේතේ පච්චුපාදානස්කන්ධ අනුස්සරති එතේසං වා අඤ්‍යතරං අඤ්‍යාකාරයකට පාත් වෙන ඒක ඒ අනුස්සරති කියන වචනේ මෙතන තියෙනවා පුබ්බේනවාසානසති කියන අපි ඔබට කිව්වා සිත් කඳ පිළිවෙත් දකින්න එක පෙර සිත් කඳ පිළිත් මේ මොහොතේ හටගත්ත සිත් කඳ පිළිවෙත් දකින්න එක. එතකොට මෙහි යෙහි කේවි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා. ඒ සමන කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න තැනනේ. ඒ දකින්න කියන්නේ සමන කියන්නේ. බ්‍රාහ්මනා කියලා කියන්නේ ඒ කාලේ බුදු සමය තුළ භාවිතා කරේ මේ සිත දකින්න එකට මේ වචන තමයි. එතකොට යෙහි භික්කවේ ඒ භික්ක කියන්නේත් එතකොට මේ උපාදානස්කන්ධයේ උදේවය දකින්නනේ ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න. උපාදානස්කන්ධය කියලා 아무තු දෙයක් නැහැ. පොත කියනකොටම ඒ පොත දකින හිත කියනකොටම එතන උපාදාන රූපයක් තමයි පොත කියන්නේ. පොත කියලා දෙයක් බාහිර නැහැනේ. එක શબ્දයක්, શબ્ද වර්ණයක් එකතු වීමක් තමයි මෙතන ස්පාක් ගොඩාකින් මේක සිද්ධ වෙන්නේ. શબ્ද වර්ණ එකතු වෙනවා කියලා කියන එක එක ස්තරයකට අපිට තේරෙනවා. නමුත් ස්පාක් වේගෙන් ස්පාක් වෙන ස්පාක් ගොඩාක් කියලා ගත්තාම මේක හැදෙන හැටි තමයි ඒ පේන්නේ. ඒ කියන්නේ රුප්පණේ වෙන හැටි පේන්නේ. මේක හැදෙන හැටි. කියන්නේ ස්පාක් ගොඩකින් තමයි අපිට වර්ණයක් ස්පාක් ගොඩක්, ශබ්දත් ස්පාක් ගොඩක් ඒවා එකට සම්මිශ්‍රණය වීම ඊට පස්සේ එක වර්ණයි ශබ්ද එකට එකට දැකි දැනෙන එකයි චිත්තේ කියන්නේ. ඒකේ නාම රූප වෙන් කරන්න බෑ. නාම රූප ඒ එකට දැනෙන එකමයි විඥානේ චිත්තේ කියන්නේ. එතකොට එතන යේහි කේවි භික්කවේ සමනවා බ්‍රාහ්මනවා අනේක විಹಿತං අනේක විපං විಹಿತං පුබ්බේ නිවාසං අනුස්මරණ අනුස්සරති කියන්නේ ඒ ඒක අන්‍ය ආකාරයකටපත් වෙන ආකාරය සබ්බතේ පච්ච උපාදානස්කන්ධ අනුස් අනුස්සරಂತಿ එතකොට මේ මෙතන සිංහලයේ පෙන්නන්නේ අනුස්මරණය කෙරෙති ඒ කියන්නේ මේක නැවත නැවත නැවත නැවත ඒ පුබ්බේනුවාසානුසඥානය කියනකොට සිත් කල්පිරිය දකින්න එකනේ. ඒ මේ සිත හට ගන්න ආකාරය පුබ්බේනුවාසානුසඥානය කියනකොට මේ වේගවත් ස්කන්ධ ස්පාක් ගොඩක් නිසා ඒ රුප්පණේ ස්වභාවය නිසා ඒ රුප්පණේ ඒ අපිට ස්පාක් වෙන එක ඒකෙම හටගන්න ඒ ශබ්ද වර්ණ එකට එකතු වීම සංස්කාරණය තුළ මේ අනුස්සරණය වෙන හැටි ඒක නැවත නැවත වෙනස් වෙනවා. ඒ වගේම ස්පාක් එක දිගටම සිද්ධ වෙනවා. ඒක දැන් චිත් එන දේ නැවතත් දෙයක් බවට පත්තර පොතබ්බට පොතත් නැවතත් ඒ ඒ මානසිකාරය ඒකත් නැවතත් අභිසංකරණයකට ලක් වෙනවා විපරිණාමයකට ලක් වෙනවා වෙනස් වීමකට ලක් වෙනවා. ඉතින් මේක මහා ගැඹුරු මේ කජ්ජනීය සූත්‍රය ගොඩක් අයට පැහැදිලි කරගන්න ගියාම අතරම තමන්ගේ ඒ ඒ බොළඳ තැන හොඳට පේන ගන්නවා. සූත්‍රයේ පෙන්වන මේ ගැඹුරු තැන් ඒ විදිහට දකින්න බෑ. අර ස්පර්ශ ස්පාක් ගොඩාක් දෙයක් බවට පත් වෙන එක. අපි කිව්වේ මේ නිවිනිවි දැල් වෙන බල්බ් එකක් දැල්විච්ච බල්බ් එකක් නෑ කියලා. අපි කිව්වේ එතන නිවිනිවි දැල් වෙන මේ අපි දන්නවා නෙගටිව් පොසිටිව් කියලා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ධාරාව ගලීම ඒ වේගයෙන් සිද්ධ වෙනවා. ඒ තුලයි පේන්නේ. අපි කිව්වා අර පරණ කැමරාවක එක ෆොටෝ එකයි ගැව්වේ. ඊට පස්සේ රීල් එකක් දාලා කැමරාවක් ඇදුවා. අපි ඒ කාලේ ඒ මුල් යුගයේ ගහපු කැමරාවේ රීල් එකක් දානවා. ඒකේ පින්තූර ගොඩාක් යනවා. ඒක වේගයෙන් යවලා තමයි ෆිල්ම් එක පෙන්වන්නේ. ඒ විදිහට තමයි රූප ගොඩාක් ඇඳලා වේගයෙන් යවලා තමයි අපිට කාටුන් එකක් දැක්කේ. ඔබ දන්නවා පිටු 200ක පොතක දුවන ළමෙක් ඇඳලා පෙරලගෙන යනකොට අපිට දුවනෝ පේනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිට දැන් දුවනෝ පේනවා, ඇවිදිනෝ පේනවා. අර චිත්‍ර ගොඩාක් වැටෙන එක, ස්පාක් ගොඩාක් සිද්ධ වෙන එක. ඔක අධීර දෙකක්. චිත්‍ර වැටෙනවා කියන එක. ඒක අධීරක් 25 ගොඩාක් නිසා තමයි අපිට මේ චිත්‍ර කතාවක්, රූප කතාවක්, ශබ්ද කතාවක් තියෙන්නේ. මෙන්න මේක ලියා ගන්න ඕනේ. කිතාම ගැඹුරුයි මේ කියන දේ. ඉතින් මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ කාරණාව මේ ධර්මයේ සූත්‍රය තුළ මනාකොට තියෙනවා. හැබැයි ඒක ගන්න එක පහසු නෑ. මොකද වචන ආරම්භයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ ඒක නමුත් ධර්මයේ දැක්කොත් යාට පේනවා මෙතන වේගවත් සිද්ධියක් ගඟ ගලනවා වැස්ස වහිනවා හුල ගහනවා ගඟ කියන්නේ ගලනවට ගඟ කියලා දෙයක් නැහැ ඒක දාගත්ත නමක්. ඒක shabdයක්. ඒ shabdය තුල අර රූප හැඩතලයක් පෙන්නම් කරනවා. ඒ ඒ හැඩතලෙට දීපු shabdේ තමයි. ඒතර මේ චිත්තය කියන්නේ නාමයේ රූපේ කිව්වේ ඔක නිසාමයි. ඒතකොට නාමයේ රූපේ කිව්වම අපි අපි නාමයේ ගන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අයං උච්චේ නාම. කියන්නේ දෙයක් බවට හැදෙන්නේ අර ස්පර්ශයෙන් ආපු වේදනා සංඥා නිසායි. ස්පර්ශයෙන් එන්නේ ඒ චක්කු ප්‍රාසාද වලින් එනේ. ඒවත් සමහර අයට තේරුම් ගන්න බෑ. මේ වට දෙකක් කර කියලායි පේන්නේ. එන්නේ කිරණයක් දකින්නේ පොතක් තාම ගැඹුරුයි එතකොට ඒ වගේම තමයි ඒක තවත් ගැඹුරු වෙනවා ස්පාක් කියලා දකිනකොට ස්පාක් ප්‍රවාහයක් කියලා ඒකෙන් උපදින ඒ වේගයෙන් ස්පාක් වීම තුළ ඇතිවෙන මේ කරන්ට් එකක් තියෙන බවට දැන ගැනීම ඒ ඒක තමයි අපි අපි මේ ඉන්නවා තියෙනවා කියන ආත්මීය ස්වභාවය ඉතින් ඒක පේන තමයි බුදුන් වහන්සේ ඇස නිච්චද අනිච්චද කියලා අහන්නේ අනිච්චම් බන්තේ කිව්වහම ඇස නිසා හට ගන්න ධර්මයේ දුකද සැපද කියලා අහන්නේ දුක්ඛම් බන්තේ කියන ඇස අනිත්‍ය නම් ඇස කියලා දෙයක් නැහැනේ අනිත්‍ය කියන්නේ. ඇස කියන්නේ පේන බවට කියන්නේ ස්පාක් වෙන එකටනේ. එතකොට ඒක නිත්‍ය ඒක දුක්ඛද සබ්ද කියලා මේක දුක්ඛයිනේ. අයි ඒක පවතින දෙයක් නෙමෙයිනේ. ඇති වෙන්නේ නැති වෙන ප්‍රාහය ඒක ඒක දුක නම් අනිත්‍ය නම් ඇස දුක නම් ඇස අනිත්‍ය නම් ඒ හටගත් ධර්මය. එතකොට ආත්ම වශයෙන් ගන්න පුළුවන්. නොහෙතම් බන්තේ. එතන ආත්ම කතාවක් නැති බව කොච්චර මේ ධර්මයේ තිබුණත් ඔබ දකින්නේ ආත්මීය හිතකින්. ඒක නිසා ඔබට මේ ධර්මයේ ගැටලුවක් වෙනවා. ඒකට හේතුව ඔබ ඔබේ කෝණයෙන් ධර්මයේ දිහා බලනවා. ආත්මීය කෝණයෙන් මේ ධර්මයේ බලන්න බෑ. මේ ධර්මය අනාත්ම ධර්මයක්. ඒකට හේතුව මේ මේ ස්වභාවික සංසිද්ධියක්. අපි සිතක් කියලා දෙයක් නැහැ. සිත කියන්නේ මේ ගලනවට ස්පාක් ගොඩාක් ගලනවා. ඒක තුල ඇතිවන කරන්ට් එක මිලිවොට් පහේ ස්පාක් වේගෙන් සිද්ධ වීම තුල වර්ණ ශබ්ද ගන්ධ මේවා සම්පටිච්ඡන් වෙලා මේවා සංඛාර වෙලා එකතු වෙලා හටගත් එකයි අර නාම රූප එකතු වෙලා හටගත්ත කියන්නේ ඒක පෙන්වන්න තමයි අපි ඔබට කිව්වේ අර බාහ්‍ය තාපසතුමාට කියන දේ දිත්තේ දිත්ත මත්තන් කිව්වොත් ඒක શબ્දයක් මොකුත් එකතු වෙලා නැහැ ඒක වර්ණයක් වර්ණයක් විතරයි දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ වර්ණයක් තුළ දෙයක් කෙනෙක් නැහැ අපි කියන කහපාට රතුපාට එහෙම දෙයක් නෙමෙයි. ඒකත් දෙයක් කරගෙන අයින්නේ. මේ ධර්මය තුළ දෙයක් කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ අපි දකින ওই එක වචනයකවත් තියෙන දෙයක් ඒ දෙයක් කියලා නැති බව දකිනවා. ඒ ධර්මය දකින්න. එතන ස්පාක් ගොඩක් කියන තැන පෙන්වුවේ ඔන්න ඕක පෙන්වන්න. රුප්පණේ කියන එක පෙන්වුවේ ඔන්න ඕක පෙන්වන්නයි. හොඳයි. දැන් අපි මේක මේ සූත්‍රය තුලින්ම බැලුවොත් පොඩ්ඩක් මහණෙනි කවර කරුණෙන් රූපණේ රූපය කියන්නේ යන් මහණෙනි බිඳේ යනුයි රූපයේ කියන ලැබේ. එතකොට දැන් මේක බැලු බැලමට මේ විදිහට දැක්කොත් පේන්නේ නැහැ. නමුත් අපට ධර්මයේ දැක්කොත් පේන කවර කවරේ රූපය කියන්නේ. රුප්පණේවන අර්ථය. එතකොට සූත්‍රය තුල බැලුවා මේක පේනවා. කිංච බික්කවේ රූපං වදේති. රුප්පන්තිකෝ බික්කවේ තස්මා රූපන්ති රුප්පන්ති උච්චති. රුප්පණේවන නිසයි රූපේ හටගන්නේ. රූපේ හටගන්න රුප්පණේ කියන්නේ ඉද්දෙනවා. ඉද්දෙනවා රුප්පණ වෙනවා ස්පාක් වෙනවා. ස්පාක් ගොඩක් නිසා තමයි මේ රූපේ දෙයක් බවට පත් ඒ සද්ද වර්ණ මේ සියල්ලම එකට ස්පාක් වෙන නිසායි. ඒක එහෙම එකට එකතු වෙන්නේ නැත්නම් ඒක අපිට අපිට පේන શબ્දයක්. අපි ගන්න શબ્දයක් ධ්වනියක් කම්පනයක්. ඒ කම්පනය කියන්නේ ප්‍රතිකම්පන ගොඩක් සිද්ධ වෙනවා කියන්නේ අන්න ඒකත් ඒ වගේම නැවත නැවත නැවත නැවත එකම දේ අර අර ප්‍රතිකම්පනය. ඒකම තමයි මේ මෙතන શબ્දේ කාරණ සංකපටලේ හෙල්ලෙන එක. ඒකම නේද මේ බාහිර શબ્දෙට මේ શબ્දේ මෙතන දැනෙන දැනීම අර එතන ස්පාක් වීම શબ્ද ස්පාක් එකක්. එතන වර්ණ ස්පාක් එකක්. එතන මේ සෙන්සස් පහෙන් එන ඒ ద్వාර ඔස්සේ එන ස්පාක් එකට එකතු වෙලා දෙයක් බවට පත් වෙන දැනෙන ගන්න ඒක බුදු සමය තුළ බුදුන් වහන්සේ දෙදා මීට වසර 2500කට පෙර මේ රුප්පනේ රුප්පන්තික වාසෝ රූපං කියන එක ඊටාම වැදගත් වචනය. මේ සූත්‍රයේ ඒ වගේම දිගයි. ඒ හැමතැනම බින්දෙන හැටි රුප්පනේ වෙන හැටි මේ මේ දෙයක් නැති බව තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ සූත්‍රය තුළ අධ්‍යයනය කරනකොට. කේන රුප්පන්ති කේන රුප්පති සීතේන රුප්පති උස්නේන රුප්පති එතකොට මේ කොතනින් රුප්පණය වෙන්නේ එතකොට අපිට රුප්පණය වෙන්නේ සීතලෙන් උස්නේ අර කටුවක් අයිනෝ වගේ හැම මොහොතේම රුප්පන ස්වභාවය මధుරයක් කරනකොට ඒ රුප්පන ස්වභාවය දන්තමකත වාසසපසිරිපස්සාන රුප්පන්ති අර මෙතන දන්ස මකත වාසා සපදේපස්සාන රුප්පන්ති කියනකොට මෙතන මැසි මදුරු හැම දෙයකම රුප්පණය වෙනවා ඉද්දෙනවා දැනෙන දේවල් තියෙනකොට ඉන්නෝ වගේ දැනෙන එක වැඩි වෙනවා ඒකයි මේ කියන්නේ රුප්පන්තිකෝ බික්කවේ තස්මා රුප්පන්ති උච්චත අන්න රූපේ දෙයක් බවට රුප්පණය නිසා සිදු වෙනවා කියන එක පෙන්නවා ඉතින් ඒ වගේම මහණෙනි අතීත කාලයේ මෙමෙදු රූප අතියේමි හෝ සිහි කරන්නේ රූපස්කන්ධයේ සිහි කරයි මහණෙනි අතීත කාලයේ මෙමදු වේදනා ඇතෙමි සිහි කරන්නේ වේදනා සිහි කරයි සංඥාව සිහි කරයි පරිදිම සංකාර සිහි කරයි එතෙන් ඒ සංස්කාර නිසා අතීත කාලයේ මෙබඳු සංස්කාර ඇතෙමි හෝ සිහි කරන්නේ සංස්කාරම සිහි කරයි සිහි කෙරේ මහණෙනි අතීත කාලයේ මෙබඳු විඥාන ඇතෙමි සිහි කරන්නේ විඥාන ස්කන්ධය සීකරයි. ඉතින් වේදනා රූප වේදනා සංඥා සංකාර කියන්නේ දෙයක් බවට පත් වෙන මේ නිසයි. ඒතකොට එතරම් තමයි දැනෙන ස්වභාවයේ තියෙන වේදනාව දැනීම සංකාරය සියල්ල එකතු වීම විඥානය දැන ගැනීම. ඒවා රූප වේදනා සංඥා සහ ස්කන්ධය කියලා පේනවා. ඒකයි අපි මේක බාහිර තියෙන එකක් නෙමෙයි. මේක පටික සම්පස්සයෙන් එන ඒ හැඩතල කිරණයට ඒ ඒ ඒ ඒ වේදනා සංඥා ඒ විඳපු හැඩතලේ කියන සංඥා ඒ සංඥාව මේ පෙර සංඥායක වේගය තුළ ඒ සංඥා ඒ සංඥාව එතරම් එන එක. ඒක තමයි සංඛාරා ඒ සියල්ල එකට එකතු වෙන නිසා එන්නේ. ඒකම තමයි රූපනේ. සියල්ලම එකට වේගය තුලයි ඒක සිද්ධ වෙන්නේ. නැතුව මේ කලින් එකක් මතක් වෙනවා. එහෙම දෙයක් අපි කතා කරාට මේක දිහා බැලුවාම මේ මොහොතේ මේ අතීතයේ සීකර මේ මොහොතේ සීවෙන්නේ. අනාගතේ අරමුණුනත් මේ මොහොතේ ඒ ඒතර මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ මොහොතේ මේ ස්කන්ධය විතරයි තියෙන්නේ. ඒ ස්කන්ධය දකිනකොට ඒ ස්කන්ධය දකින කියනත් ඉස්සරහා ඊගාව ඡේදයේ තියෙනවා. දැන් මෙතනදී බුදුන් වහන්සේ මේ අතීතනාත්වගමී එන්නේ එතන ඒ කාරණා. ඒවන් රූපෝ අහෝසින් අතීත දානන්තේ ඉති වා හි භික්කවේ අනුස්සරමානෝ රුප්පඤ්ඤේ රුප්පඤ්ඤේච අනුස්සරති මේ වේගය තුළ තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ අපි අතීත අනාගත කිව්වත් ඒකත් මේ මොහොතේ වර්තමාන ඒක මේ මෙතන පෙන්눔 කරනවා මේ වේගය තුළ නේද මේ දැන් කාලයක් නිර්මාණය වෙන්නේ දැන් රවුමට දෙයක් අරගෙනකොට ඒ මෙතන මෙතන මෙතන මෙතන වීම නේද මේ කාලය කියන්නේ එතකොට ඒ ඒ වේගය තුළ නේද මේ මෙතන ස්පාක් ගොඩාක් එකට වේගයෙන් එනකොට දෙයක් බවට පත් වෙන ආනුස්මරණ ස්වභාවය අන්න එතන මේ ඒ බුදු සමය තුළ පෙන්වන වචන බැලුවොත් අනුස්සරමානෝ රුප්පඤ්ඤේච අනුස්සරති අපි දෙයක් මතක් කරනකොට ඒ මතක් වෙන දේම ඒ මේ මොහොතේ මතක් වෙන්නේ ඒ ඒ මේකම දැන් අපි බැලුවොත් මේ මෙතන ධර්මකාරණාවත් එක්ක මේ වේගය තුළ දැන් මේ මොහොතේ ස්පාර්ක් එක එතන ඉවර නම් එහෙම දෙයක් නැහැනේ. නමුත් ඒක වේගයෙන් වෙනකොට ඒක කලින් ස්පාර්ක් එක දැන් ස්පාර්ක් එක එනේ ඒවා එකට එන ස්වභාවය. ඒවන් වේදේනෝ අහෝසින් එතනම විඳින ස්වභාවයක් තියෙනවා. ඒ මේක ධර්මයේ දකින්න පුළුවන්. නමුත් මෙතන මේ පෙනෙන ඡේදය තුළ බොහොම පරිස්සමෙන් දකින්න ඕනේ. අතීත ධ්‍යාන ඉතිවා භික්කවේ අනුස්සරමාන වේ වේදනාංච අනුස්ස අනුස්සරමානෝ සංඥා මෙතන දිගටම කියන ඒ විදිහට සංඥාන් ඒව අනුස්සරති ඒව සංඛාරෝ අහෝසෙන් ඉතිවා හි භික්කවේ අනුස්සරමානෝ සංඛාරේව අනුස්සරති ඒවම් විඥානෝ අහෝසෙන් අතීත ධානයති ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ විඥානේ අනුස්සරති මේ ඒ විඥානේ මේ ඒ සංකාර මේ සංකාර ඒ සංඥා මේ සංඥා ඒ සංඥා මේ සංඥා ඒ වේදනා මේ වේදනා ඒ සංකාර මේ සංකාර මේ මෙතනම පෙන්නනවා මේ කැරකෙන භ්‍රමණයම. නමුත් ඒක දකින්න නම් පහසු නැහැ. නමුත් මේ වචන වලින් හොයන්නත් පහසු නැහැ. මහණෙනි කවර කරුණින් වේදනාය කියන්නේ යත් මහණෙනි වළඳ කෙරෙත් නිවේදනාවේ කියන ලැබේ. එතකොට විඳිමි විඳින අර්ථයෙන් වේදනාව. එතකොට ඒ විගේම සංඥා කවර කරුණෙන් සංඥා කියලාද හඳුනා ගැනීම අර්ථයෙන් සංඥා කියන්නේ. කිංච භික්කවේ සංඥාව දේති සංඥා සංජානාති කෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. කිංච භික්කවේ වේදනාව දේති වේදේති කෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. ඒ වගේම කිංච භික්කවේ සංකාර සංකාර කුමනතේ වේදනාව විඳීම සංඥා හඳුනා ගැනීම සංකාර අභිසංකරණය කියන අර්ථේ කියන්නේ සංකාර නැවත නැවත නැවත නැවත සකස් වෙන අර්ථය අபிසංකරණ අර්ථය සකස් කරන අන්තය එකට එකට එක එකතු නැවත නැවත සකස් වෙන එක මහණෙනි කවර කරුණින් සංකාර කියන්නේ මහණෙනි සංකත සංකත කොට අபிසංකරණය කෙරෙත් මේ එයින් සංකාරය කියන ලැබේ කවර කරුණින් සංකත අபிසන්න කෙරෙදයත් රූපේ රූපේ පිනිස සංකත කොට අபிසංකරණය කෙරෙත් වේදනා වේදනා පින් සංකත කොට අபிසංකන අන්න සංකරා සංඛාරා කියන්නේ මේ වේදනා වේදනා බවට සංඛාරයෙන් අபிසංකරණය කරනවා සංඥාව සංස්කාරය තුළින් අபிසංකරණය කරනවා ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත එන එකේ ඒ දෙයක් බවට පත් වෙනවා එතකොට වේදනාව නැවත නැවත නැවත නැවත දැන් එකේ ඒ දෙයක් බවට පත් වෙනවා රූපේ නැවත නැවත නැවත දැන් එකේ රූප රූපං අර රූපේ දෙයක් බවට පත් වෙනවා එතන රූපං රූපත්තය සංකතං අபிසංකර වේදනා වේදනත්තය සංකතං අபிසංකර විඥාන විඥාත්තය සංකතං අபிසංකර. එතන මේ පෙන්වන්නේ දෙයක් බවටපත් වෙන්නේ. නැවත නැවත නැවත නැවත ස්පාක් වෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත වැටීම නිසායි. රූපේ රූපේ පිණිස සංකත කොට අபிසංකරණයක වේදනා වේදනා පිසංකත අபிසංකරණය කරති. ඒ අபிසංකරණය කර නැවත නැවත නැවත නැවත නැවත නැවත ස්පාක් වෙනවා. නැවත නැවත නැවත නැවත මේ එකම දේ නැවත නැවත නැවත නැවත ස්පාක් වෙනවා නම් තමයි ඒක දෙයක් බවට පත් වෙනවා කියපු තේරුම. මේ සූත්‍රය තුළ මනාකොට ඔබට දකින්න ලැබෙවි. හැබැයි ධර්ම ඇසින් දැක්කොත් ඒ විදිහටම සංස්කාර සංස්කාරات නැවත නැවත නැවත අභිසංකරන දෙයක් බවට පත් වෙනවා කියපු. විඥාන පිනිස විඥාන විඤ්ඤාතාය සංකත කොට අභිසංකරණය කෙරෙත්. අභිසංකරණය කෙරෙත් මේ එයින් සංස්කාරයයි කියන ලැබේ. අபிසංකරණය කරන නැවත නැවත සකස් වෙනවා. නැවත නැවත නැවත නැවත නැවත නැවත මේක වේගයක් තුළ සිද්ධ වෙනවා. කිංච භික්කවේ දැන් මේක ගත්තොත් කිංච භික්කවේ සංඛාර වේදේති සංකතං අபிසංකාරෝති භික්කවේ තස්මා සංඛාරති උච්චති කිංච සංකතං අபிසංකාරෝති රූපං රූපත්තාය සංකතං අபிසංකාර වේදනා වේදනත්තාය සංකතං අபிසංකාර සංඥා සංඥාත්තාය සංකතං අபிසංකාරෝති විඥාන විඤ්ඤාතය සංකතං අபிසංකාරෝති මෙයා අபிසංකරණය කියන වචනේ අපි ඔබට පෙන්නවා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා අபிසංකරණයක් කියලා කියන්නේ නිසයි. ඒකමයි සංඥාව තමයි විඥානය ඒක ඒකම තමයි ඔය විඳීම සංකාරයකට ඒ නැවත දැනෙන එකම තමයි සංකාරා කියලා කියන්නේ. ඉතින් මේක ධර්මයේ තුලින් බොහොම සරලව ලිහිල්ව ගන්න ඕනේ නැත්නම් ඔබට මේක තේරෙන්නේ නැති වෙනවා. මහණෙනි කවර කරුණේ විඥානය කියන්නේ මහණෙනි විඥානනේ වෙන් කරලා දන්නවා. අයි මෙතන ස්පාක් වෙනවා මෙතන ස්පාක් වෙනවා වේගෙන් වේගෙන් වේගෙන් ශබ්දය වර්ණය මෙන්න ඒ ශබ්ද මේ ශබ්ද එතකොට එතන තේරෙනවා මේ හැඩතල මේ මේ දෙයක් බවට පත් වෙනවා තියෙනවා වගේ දැනෙන එක ඒ ඒ මිලිවට් පහේ උපදින කරඬ ඉද්දීම තුළ ඒ චූන් එක තුළ ඇති වෙන එක මේක ස්වභාවික සංසිද්ධියක් අපේ දකින්න එක නම් පහසු නෑ හැබැයි මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක සෙමේ නුවණින් සලකා බලයි ඌ කලේ දැන් රූපයේ විසින් කනු ලබමි අන්න දැන් කනු ලැබෙම කියන වචනේ කජ්ජනීය කියන එක ගන්න රූපේ ඔව් ඔව් භාවිතා කරන්නේ දැන් රූපේ ඔව් ඒක කනවා කනවා කියලා තමයි මෙතන කියන්නේ දැන් මෙතන කියන්නේ මහණෙනි තාත්‍ර භික්කවේ සුතව අරිය ශාවකෝ ඉති පටි ඉටි පටිසංකන්ති ඉටි පටිසංකත්ති අහංකෝ එතරෙහි රූපේන කජ්ජාමි දැන් මේ රූපේ රූපේ දෙයක් කරගෙන රූපේ භුක්ති විඳිනවා කියන එක තමයි මේ කජ්ජං කජ්ජං කනවා කනවා කියන එකේ තේරුම. මහා රූපේ කන්න බෑනේ. රූපේ කියලා කියන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. ඒතර මේ දැනෙන දේම තමයි අපි ඉන්නෝ වගේ දැනෙන එක තමයි මේ කනවා කියන කජ්ජනීය කියන එකේ තේරුම. දැනෙන්න ගන්න මේ නිසයි ආත්මීය ස්වභාවයකට එන්නේ කියන එක. ඒතකොට මෙතන මුලින් ආවේ අර රූප ස්පාක් ගොඩක්. ඒක ඒක ඊට පස්සේ ස්පාක් එකට එකතු වෙලා ඒ දෙයක් බවට ඒක ඒක නැවත නැවත නැවත ඒ හැම එකක්ම එකට එකතු වෙන එක තමයි මේ මෙතන මේ සංඛාරා විඥාන සංඥාව එකට යන ඒකට ගලපෙන එක එකතු වෙන එක ඒ වේගය තුළ සිද්ධ වෙන එක දෙයක් බවට පත් වෙන එක මෙන්න මේ සිද්ධිය තමයි. එතකොට මේ කජ්ජනීය සූත්‍රය අපි ඊට පස්සේ ඒක දෙයක් කරගෙන කනවා කියන එකයි කජ්ජනීය කියන්නේ. එතකොට මහණෙනි එතන මේ සිංහල එක බල తත්‍ර බික්කවේ තුස්සුතව අරිය ශාවකෝ ඉති පටිසංනිති අහංකෝ එතරෙහි රූපේන කජ්ජාමි එතකොට මහණෙනි සුතවත් ආර්ය ශ්‍රාවක මේ නුවණින් සලකා බලයි. මම ඌ කලේ දැන් රූපයේ විසින් කනු ලබමි. යම්සේ දැන් පච්චුප්පන්න රූපයේ විසින් කනු ලබම්ද ඒ කියන්නේ පච්චුප්පන්න මේ මොහොතේ මාටගේ නිරුද්ධ රූප විසින් කනු ලබයිද? එසේයිම ඉක්ුත් කලීද රූපයේ විසින් කනු ලබමි. ඒ මේ දැම්මිය දෙයක් මේ වෙනවා නම් ඒ මේ දැන් එන එක මීට කලින් ආපු එකත් දෙකම එකයි කියන එකත් මිට කලින් ආවා කියන එක. එසේ එයිම ඊකුත් කල්ලිද ඊකුත් කල්ලි මිට කලිනුත් ඒ දෙ සිද්ධ වුණා. ඒ දෙ වේගයක් තුල නැවතත් දැනුත් සිද්ධ වෙනවා. ඒ ඉදිරියට සිද්ධ වෙනවා. මම අනාගත රූපේ තම්හිනම් තරම්නම් යම් පරිදි දැන් ප්‍රතිඋපන්න රූපේ විසින් කලබ. ඒ කියන්නේ අනාගත මොන හරි දෙයක් ගැන හිතුවත් ඒක ප්‍රතිඋපන්න මේ දැන් මේ මේ රූපේම තමයි කන්නේ කියනවා. අතීතය ගැන හිතුවත් ඒකත් මේ දැන් රූපේ විසින් කනවා කියනවා. ඒකම කියනවා එපරිදි මම අනාගතයේදු රූපේ විසින් කන් ලැබෙමි. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත රූපේ নিরপেক্ষ වෙයි. අනාගත රූපේ නොපතයි. පත්තුප්පන්න රූපේ පිළිබඳ පිළිබඳව නිර්වෙද්ද පිනිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපන්නේ අන්න මේ මොහොතේ හටගත් රූපේ අනාගත රූපේ මේකේ කෙලිම වචනේ වෙනස් කළම කියන අනාගත රූපේ නොපතයි අනාගත රූපේ නොපතයි අතීතේ ඒ ඒකත් මේ මොහොතේ දකින ප්‍රතිඋපන්න රූපේ අතීත රූපේ ගැන හිතුවත් මේ මොහොතේම ඒක මේ මොහොතේ හිතන එකක් ඒක ප්‍රතිඋපන්න දකි කියනවා ඊට පස්සේ කියනවා ප්‍රතිඋපන්න මේ රූපේට මේ විදිහට සත්‍ය දකිනවා නම් එයා ඒකට ඇලෙන්නේ නැහැ කියනවා නිබ්බිදාව වෙනවා කියලා. ඒකට කලකිරෙනවා කියනවා. ඒක දෙයක් කරගන්නේ නැහැ කියනවා. ඒක සත්‍ය දකින්නවා කියනවා. අන්න එතන ඒ වාක්‍යෙට කියන පත්‍යුප්පන්න රූපය පිළිබඳව නිර්වේද්‍ය පිංස, විරාගය පිංස, නිරෝධය පිංස, පිළිපන්නේ වේ. අන්න එතනින් Nirodheට යනවා කියනවා. ඒ කියන්නේ මේ මොහොතේ මේ එන සිත ඒ අපි අර නිතරම ඔබට කියනවා අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොත දකින්න එකත් මේ මොහොතේ ආйти නෑ. මේකත් මෙතන මාටගෙන මේ ස්පාක් ගොඩක් නිසා අටගෙන නිරුද්ධන ධර්මතාවයක් කියන මෙතන මේ වෙනස්ම ඒ බුදු සමය තුල ඒ භාවිතා කරපු වචන ගත්තොත් රුප්පණේ වෙනවා රුප්පන්තයේ තියෙන දෙයක් බවටපත් වෙනවා ස්පාක් වෙනවා ස්පාක් වේගය නිසා දෙයක් බවටපත් වෙනවා එකම කතාවයි අපිට කියන්නේ ඒ කතාව ස්පාක් ගොඩක් නිසා එන ආරෝපණයයි ආත්ම ස්වභාවය එහෙම දෙයක් නැති බවයි දැන් මේකෙන් මනාකට මේ සූත්‍රය තුලින් ඒක ඒක ඔබට දකින්න ලැබෙනවා తත්‍ර භික්කවේ සුතව ආර්ය ශාවකෝ ඉති පටි පටිසඤ්ඤී කත්ති අහං කෝ එතරේහි රූපේන කජ්ජාමි අතීතා අතීත ධානං ඒව මේව රූපේන කජ්ජලින් සේයතාපි එතරේහි පච්චුප්පන්නේත රූපේන කජ්ජාමි අහං අහං චේව කෝ පන අනාගතං රූපං අභිඤ්ඤේය අනාගත අනාගත පහ අධ්‍යානං ඒවමේව රූපේන කජ්ජේය සේයතාපි එතරේහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි සෝයිති පටිසංකාය අත්තස්මින් රූපස්මින් ඒතවේ අනපේකෝ හෝති අනාගතං රූපං නාබිනන්දති පච්චුප්පන්නස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති එතකොට අන්න මෙන්න මේ සත්‍ය දකිනවා නම් ඒ වේගය තුළ ඒ ඒ රුප්පණය තුළ ඒ ඉද්දීම තුළ රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන එක රුප්පණය නිසා රූපේ හැදෙනවා කියන ඒ ඒ ඉද්දීම නිසා ඒ ස්පාක් වීම නිසා ඒ ස්පාක් කියන වචනේ ගත්තොත් තමයි ඔබට මේක ගලප ගන්න පහසු වෙන්නේ. රුප්පණේ කිව්වට ඔබට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ස්පාක් ගොඩාක් නිසා මේක මේක මිලිවොට් පහක කරන්ට් එකක් උපදිනවා. තියෙන බවට දැනෙන මිලි ඒ දැනීමයි ඒ ශක්ති ස්වභාවය. එයයි සුසුඤ්ඤාව හරහා මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ චිත්ත ස්වභාවය උපදින ශක්ති ස්වභාවයයි. එයයි විඥාන ශක්තිය විදිහට පරිහරණය කරන්නේ. මේ මෙන්න මේ කතාවයි මේ ඔබට මනාකොට මේ කජ්ජනීය සූත්‍රය තුළින් දකින්න ලැබෙනවා. ඉතින් වර්තමානයේ වේදනාව විසින් කනු ලබමි. මේ පරිදි දැන් පත්‍යුප්පන්න වේදනාව විසින් කනු ලබමි. අතීත කාලයේදී පරිදිම වේදනාව විසින් කනු ලබමි. වනාහි අනාගතයේදී පතමි යම් පරිදි ප්‍රත්‍යুৎপন্ন වේදනාව විසින් කනු ලබම්ද ඒ පරිදිම අනාගතයේදී වේදනාව විසින් කනු ලබමි. මේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත වේද පිළිබඳ নিরপেক্ষ වෙයි අනාගත වේදනාව පිළිබඳ নিরপেক্ষ වෙයි පච්චුප්පන්න වේදනා පිළිබඳ කොට නිර්වේද්‍ය පිංස විරාගයේ පිංස නිරෝධයේ පිංස මේ හේතු වන්නේ. ඉතින් සූත්‍රයෙන් අර විදිහටම කියන්න පුළුවන්. දැන් මේක රූපෙට කිව්වා රූපයේ මේ විදිහට මේ ස්පාක් ගොඩාක් නිසා මේ මේ වෙනවා. ඒකම අපි විදීම තුලත් වේදනාව තුලත්. එතකොට මේ මේ දෙයක් බවටපත් වෙන්නේ ආත්මයක්, ලෝකයක්, දෙයක් බවටපත් අපිට මේක නැවත නැවත දැන් මේ පැත්ත බලනවා ඊට පස්සේ බිත්තිය පේනවා මේ පැත්ත බලනවා පොත පේනවා ආයි මේ පැත්ත බලනකොට බිත්තිය පේන. මේ හැමසෙම තියෙනවා වගේ මේක ගන්න. එතන අතීත පොත මෙතන අනාගත බිත්තිය. ආය අනාගත බිත්තිය ආය ඒක වර්තමාන. එතකොට මේක අතීත වෙනවා පොත. මෙන්න මේ වගේ මේ සිත් પરම්පරාව තුන් කාලයක් ආරෝපණය වෙනවා. ඒ ස්පාක් එක තුල වේගය තුල මේක මේ මේ මේ මේ දෙයක් බවට පත් වෙන ආකාරය. ඒකෙන් අපි ආත්මීය විදියට මේ තියෙනවා මේ ඊයේ හිටිය අදත් තියෙනවා මේ ගේත් තියෙනවා දරුවා ඉන්නෝ මම ඉන්නෝ මේ සේරම මැවෙන එක මැවෙන ආකාරයයි. ඒ කියන්නේ චිත්තේක සකස්සන ආකාරයයි මේ පෙන්වන්නේ. මේ සේරම ලියාගෙන ගියාම මේ ෂණේ විතරයි අපිට හම්බෙන්නේ. මේ ෂණේම හටගෙන නිරුද්ධන ධර්මතාවය. අපි අර නිතරම පැහැදිලි කරා මේ සේරම සම්පින්ඩණය කරලා කෙටි කරලා අරගෙන. නමුත් මේ සූත්‍රය බල මේව දීර්ඝව තියෙනවා. එතකොට ඒක දකින්නත් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒක කාලයක් නෑ මේකේ. තුන් කාලයක් නෑ. මේක මේ මොහොතත් නෑ මේ මොහොතත් ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක් ඒ තුල දෙයක් නෑ නමුත් ඒක දකින්න එක නම් පාසු නෑ අහංකෝ අතරෙහි වේදනාය කජ්ජාමි අතීතම් පහන් මේ මේ විදිහටම ඉතින් කියනවා දැන් මේ අර විදිහටම අතීත වර්තමාන අනාගත ඒ විදිහට තුන් කාලය ඇදෙන හැටි කියනවා අතීත පහන් ධානං ඒව මේව වේදනාය කජ්ජෙන් සේයතාපි එතරේහි පච්චුප්පන්නාය වේදනාය කජ්ජාමි අහං චේ චේවකෝ පන අනාගතං වේදනං අභිනන්දේයං ඒ කියන්නේ අනාගත මේව තියේ කියලා මේකත් මේ මේ මේ එනකොට මේ ස්පාක් එකම එනකොටම ඊගයේ වේගය තුලම ඊගාවට එන එකත් මේ මේ කියලා ඒ අපි දැන් ඒක හිතනකොට හිතන්නේ සිතුවිල්ලක් විදියට සිතුවිල්ලක් විදියට හිතනකොට අපි අනාගතේ සීනම වෙන්නේ අතීතය ආපු සීන නිසා අතීතේ මේ සංඥා ඒ සංඥා මේ මේ මේ වේගය තුල තමයි මේ ආ ඊගාව එකත් පේන්න ගන්න එක ඉතින් ඒ තුල තමයි මේ කාලයක් ඇදලා දෙයක් වෙලා මායාවක් මැවිලා මායාව ඇත්ත වෙලා මෙන්න මේ කතාව මේ මෙතන මේ ගලපලා තියෙන්නේ. නමුත් ඒක දකින්න එක නම් ලේසි නෑ. අහං චේවකෝ පන අනාගතං වේදනං අභිනන්දේ අනාගතයක තව පතනවා. අනාගත අනාගත පහං අද අධ්‍යානං අධානං ඒව මේව වේදනාය කජ්ජේය සේයතාපේ එතරෙහි පච්චුප්පන්නාය වේදනාය කජ්ජාමීනි සෝ ඉති පටිසංකාය අතීතාය වේදනාය අතපකෝ හෝති අනාගතං වේදනං අභිනන්දති පච්චුප්පන්නාය වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසාය අන්න මේ සත්‍ය දකින කෙනා ඒ නිබ්බිදාන්තේ විරාගාන්තේ ඇලෙන්නේ නැහැ එතකොට ඒකට කල කිරෙනවා ඒ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති ඒ එකෙන් මිදෙනවා මෙන්න මේ මෙන්න මේ අර ඒකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ එකෙන් මිදෙනවා කියන කාරණා. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති කියන එක. එතකොට මම මම දැන් සංඥා විසින් කනු ලබමි. මම වනාහි දැන් සංස්කාර විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් පච්චුප්පන්න සංකාරය විසින් කන් ලබමි. ඒ පරිදිම අතීත කාලයේ දු සංස්කාරය විසින් කන් ලබමි. මම වනාහි අනාගත සංස්කාරය පතමි යම් පරිදි දැන් ප්‍රත්‍යুৎপন্ন සංකාරය විසින් කන් ලබමිද. ඒ පරිදිම අනාගත කාලයේ දු සංස්කාරය විසින් කන් ලබමි. ඒ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත සංස්කාර කෙරෙහි নিরপেক্ষ වෙයි අනාගත සංස්කාර නොපතයි පච්චුප්පන්න සංස්කාර පිළිබඳ කොට නිර්වේද්‍ය පිනිස විරාගය පිනිස නිරෝධය පිනිස පිළිපන්නේ වෙයි ඉතින් මේ සත්‍ය දකින්න කොටයි ඒ ඒ ඒ දේවල් ඇත්ත වෙන්නේ නැහැ. ඒකට විඥානයත් ඒ විදිහමයි විඥානයේ විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් පත්‍යුප්පන්න විඥානයේ විසින් කනු ලබම් ද අතීතයේදු ඒ පරිදිම විඥානයේ විසින් කනු ලබමි. අනාගතයේ විඥානයේ පතමිනම් යම් පරිදි දැන් ප්‍රත්‍යුප්පන්න විඥානයේ විසින් කනු ලබම්ද ඒ පරිදිම අනාගත කාලයේදු විඥානයේ විසින් කනු ලබමි. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත විඥානයේ කෙරෙහි নিরপেক্ষ වේද අනාගත විඥානයේ නොපතයිද පච්චුප්පන්න විඥානයේ පිළිබඳ කොට නිර්වේද පිණිස විරාගය පිණිස පිළිපන්නේ වේ. මහණනි මෙසේ මෙසේ මහණනි කෙසේ හංගියුද රූපේ නিত্য හෝ වේද අනිත්‍ය වේද වහන්ස අනිත්‍ය යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සැපෝ වේද දුක්ඛ යමෙක් අනිත්‍ය නම් දුක් නම් එය පෙළ නම් එය පෙළෙන සැවෙන් අත්නම් ඒ මාගේයයි ඒ මමයයි මාගේයයි මගේ ආත්මයයි ගතයකද නුවණින් දක්නට නොහෙතම් බන්තේ නොයේම ඒ නුවණින් දක්නට කළ වේදයි වහන්ස එසේ නොවේමයි thinking thinking මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යම යම්පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යම්පර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නු තං සමනුප්පස්සති තු ඒතම් මම ඒසෝ හමස්මි එත් එස් ඒසෝ මේ අත්තාති නෝ හේතම් බන්තේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා යමක් නිත්‍යද අනිත්‍යද කියලා අනිච්චම් බන්තේ එතකොට රූපේ නිච්චත අනිත්‍යද කියලා අනිච්චම් බන්තේ රූපේ අනිත්‍ය නම් එය දුක්ද සැපද කියලා නම් දුක්ඛයි කියලා කියනවා. ඊට පස්සේ එය අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා නොහේතම් බන්තේ. එතකොට යම්පර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලාන් නූතං සමනුප්පස්සති ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතම් බන්තේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා. ඒ වගේම වේදනාවටත් කියනවා සංඛාරටත් කියනවා විඤ්ඤාටත් කියනවා. ඉතින් අනිච්චම් බන්තේ කියලා අර විදිහටම ඒ තුනටත් උත්තර දෙනවා. දුක්ඛම් බන්තේ එද ඒ විදිහටම කියනවා. බන්තේති යම් පනාචේ දුක්ඛ විපරිණාම ධම්මං නට සමනුපස්සතෙන් ඒ තම මම ඒසෝම සමේසෝ අත්තාති නොහේ තම්බන්තේ. ඒ විදිහටම මම මගේ ආත්මේ මම මගේ මගේ ආත්මේ කියලා මෙන්න මේ ගන්න පුළුවන්ද කියලා අහනවා මේ රූපේ මේ මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා දැන් අනිත් සම්බන්තේ කියන දැන්. ඒකයි අස නිත්‍ය දානිත දානිච්ඡම්මන්ති මේ එකම විදියට යන්නේ. එතකොට මහණෙනි ඒ කරුණින් අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕලාරික වේවයි සුක්කම වේවයි හීන වේවයි ප්‍රනීත වේවයි හිමියෙහි වේවයි අතීතේ ප්‍රත්‍යুৎපන්න යම් රූපයක් ඇතනම් ඒ හැම රූප තෙල මාගේ නොවේ තෙල මම නොවේමි තෙල මාගේ ආත්මේ මෙසේ තෙල කරුණ ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දත යුතුය දැන් මේ මේ ඊගාව කොටසේ පෙන්වන්නේ එතකොට අධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ කියන්නේ බාහිර වේවා අධ්‍යාත්මික වේවා ඒ සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා එතකොට මේ දෙයක් කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා දෙයක් කියලා ගන්න බැරි බව රූපේ රූපයක් බවට ගන්න බැරි බව රූපේ දෙයක් කියලා ගන්න බැරුව තෙල මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියන්නේ යන්නේ දෙයක් කියලා ගන්න වෙනසයි දෙයක් තිබ්බොත් තමයි ඒක මගේ මම ඉන්නේ. ඒක මම දකින්නේ. මගේ දකින්නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් තියෙන. එහෙනම් බාහිර රූපේ දෙයක් කියලා බාහිර රූපේ ගන්නත් බෑ. අධ්‍යාත්මික පැත්තෙත් එහෙම දෙයක් තියෙන විදියක් නැහැ. ඒ ගන්නත් බෑ. ඒකයි තෙල කරුණ ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. මේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ ඒ ඕලාරික අධ්‍යාත්ම වේවායි බාහිර වේවායි ඕලාරික වේවායි සුකුම වේවායි හීන වේවා ප්‍රණීත වේවා සමීපෙහි වේවායි අතීත දුර වේවා ළඟ වේවා ඒ කියන්නේ අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුර වේවා ළඟ වේවා ඒ එන කිසිදු ඒ අරමුණක් දෙයක් වෙන්නේ නැහැ කාලයක් එන්නේ නැහැ හීන ප්‍රණීත කියලා දෙයක් තිබ්බොත් තමයි සිද්ධ වෙන්නේ එහෙම වෙන්නේ නැහැ මෙතන දෙයක් හමු නොවන තැන ඒ ඒ 11 ආකාර ගොඩම නිෂ්ප්‍රභා වෙලා යනවා ඒ කියන්නේ අන්ත දෙකක් නැති වෙනවා. හීන ප්‍රනීත සැප දැන් අර අතීත අනාගත එහෙම දෙයක් තිබ්බොත් තමයි ඒක කලනොත් තිබුණා දැනුත් තිබුණා ඊගාටත් තියෙයි කියන්නේ ඒ තුන් කාලෙම නැති වෙනවා. අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රනීතාව සන්තිකේව දුර වේවා ළඟ වේවා ඒ දුර ළඟ හීන ප්‍රනීත ඕලාරික සුකුම කිසිම දෙයක් හම්බෙන්න ඒකයි කිව්වේ ඕලාරිකව සුකුම හීනාව ප්‍රනීතව සන්තිකේව දුර වේවා ළඟ වේවා ඒ සියල්ල 11 ආකාර ගොඩම මෙතන ඒකම ස්කන්ධය පැහැදිලි කරනකොටත් ඔය 11 ආකාර ගොඩවල විදියට පැහැදිලි කරා. ඉතින් ඒක දෙයක් තිබ්බොත් විතරයි සිද්ධ වෙන්නේ දෙයක් නැති බව දකින්න තැන එතන ඒක ගන්නෙ නෑ නොයේ සම්බන්ධය කියන තැනට එනවා. මේ එතකොට ප්‍රණී අධ්‍යාර අධ්‍යාත්ම වේවා බාහිර වේවා ඕලාරික වේවා සුඛම වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත පච්චුප්පන්න විඥානයක් ඒ තෙල මගේ මගේ ආත්මය කියලා නොවේමි තෙල කරුණු මෙසේ ඇති සැටි යෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. ඉතින් ඒ ඊටම වටිනවා මේ කියන එක අපි අර නිතරම පැහැදිලි කරගෙන ආපු ඒ ඒ දේශනාවල මුඛ්‍ය හරය මේ කජ්ජනීය සූත්‍රය තුල බුදුන් වහන්සේ සූත්‍රයේ තුලින් අපිට දකින්න ලැබෙනවා. තස්මා හිතීති භික්කවේ යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බයිද්දාව ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව යන් দূරේ සම්තිකේවා සබ්බන් රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්පඤ්ඤං දිඨබ්බං දඨබ්බං ය යා වේදනා එතකොට ඒ විදිහටම ගන්නවා සංඥා සංඛාර විඥාන අතීත අනාගත පච්චුප්පන්නව අජ්ජත්තව බහිද්ධාව ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව යන් দূරේ සම්තිකේව සබ්බම් විඥාන නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථාභූතං සම්පඤ්ඤාය දට්ඨබ්බම් ඉතින් ඒක යථාභූතව සැදෙන ආකාරය අන්නේ කෙනා දකිනවා කියනවා මහණෙනි මේ ආර්ය ශ්‍රාවක සසරවට ඉවත් කෙරෙයි. අන්න හොඳ මෙතන හොඳ පැහැදිලි කිරීමක් අවසානයේ තියෙනවා. අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අප අප අපවීනාති නො අවිනාති පජායති න උපාදීයති විසිනේති නො උස්සිනේති විදූපේති න සන්දූපේති එතකොට මහණෙනි මේ ආර්ය ශ්‍රාවක සසර වට ඉවත් කෙරේ. අන්න සංසාර චක්‍රේ ඉවත් කරනවා කියන්නේ. ආර්ය ශ්‍රාවකයෝ අපවිනි අපවිනා විනාති කිව්වේ. අපවිනාති සංසාර චක්‍රය ඉවත් කරන. නො අවිනාති. නොරස් කෙරේ. රැස් වෙන්නේ නැහැ. දුරලයි. පජහති. න උපාදීයති. නොගනි. නොබැඳේ. එතකොට විසිනේති. විසිරුවයි. නො උස්සී නැති නොකැටි කෙරෙයි නිවයි අන උස්සේනේති විදුපේති න සන්දුපේති දල්වායි කියන නොදල්වායි කියන ඒ කියන්නේ විදුපේති කියන්නේ නිවනවා කියන එක න සන්දුපේති දල්වන්නේ නැහැ කියනවා. ඒතර අර අර ගින්නක් දැල් වෙනා වගේ දැල්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ගින්න නිවිලා යනවා මේ සත්‍ය දකින්න කෙනායි කියන එක. කුමක් වනසාද නොරස් කෙරේදත් රූපේ වනසයි නොරස් කෙරෙයි වේදනා වනසයි නොරස් කෙරෙයි සංඥා වනසයි නොරස් කෙරෙයි සංස්කාර වනසයි නොරස් කෙරෙයි විඥානයේ වනසයි නොරස් කෙරෙයි කිංච අපවිනාති නෝ අවිනාති රූපං අපවිනාති නෝ අවිනාති වේදනා අපවිනාති ඒ කියන්නේ රැස් කරන්නේ නැහැ නොරැස් කරයි අපවිනාතේ නො අවිනාතේ එතකොට රස් නොරස් කරයි කුමක් වනසාද නොරස් කෙරේ දෙයත් රූපේ වේදනා සංඥා සංකාර විඥාන වනසාදමයි ඒවට ඉඩක් නැති වෙනවා ඒවා නොරස් කරයි රැස් වෙන්නේ නැහැ ඒවැ හරයක් නැති වෙනවා අන්න අපි සිතට එන අරමුණේ සත්‍ය දකින විට ඒ අරමුණ හරයක් නැති වෙලා ඒකෙන් ඒ අරමුණ රැස් වෙන්නේ නැහැ කියන එක. අර මෙතන මෙතන අපි අර ධර්මයේ තුල ඔබට අහන්න ලැබෙනවා අපි නිතරම කියන දෙයක් තියෙනවා. ඒ මෙතන අවශේෂ විරාග නිරෝධෝ කියන එක. නිර්වශේෂ විරාග නිරෝධෝ. අවශේෂයක් තිබ්බොත් ඒකයි සසර. නිර්වශේෂ රැස් වෙන්නේ නැහැ කියන්නේ. ඒකයි විරාග නිරෝධ නිවන් මඟ වෙන්නේ. ඉතින් කුමක් දුරලාද නොගනීදයත් රූපය දුරලයි නොගනී වේදනාව දුරලයි නොගනී සංඥාව සංස්කාර විඥාන දුරලයි නොගනී කිංච පජහති න උපාදීයති රූපම් පජහති න උපාදීය වේදනා පජහති න උපාදීය සංඥා සංකාර විඥාන පජහති න උපාදීය දුරලයි රැස් කරන්නේ නැහැ කියන එක එතකොට දුරලයි නොගනීද දුරලාද නොගනීදයත් රූපේ දුරලයි නොගනි. ද ගන්නෙ නෑ. රූපේ දෙයක් කියලා ගන්නෙ නෑ. රූපේ දෙයක් කරගන්නේ නෑ. මගේ අතුලාන්තේ හදාගත්ත දෙයක් බාහිරින් හොයන්නේ නෑ. අන්න රූපේ මෙතන විරාගයට යනවා. දුරලට කුමක් විසිරුවාද රැස් නොකරේද යත් රූපේ විසිරුවයි රැස් නොකරයි වේදනාව විසිරුවයි රැස් නොකරයි සංඥා සංඛාර විඥාන විසිරුවයි රැස් නොකරයි ඉතින් මේක පැහැදිලිවම තියෙනවා කිංච විසිනේතේ න උස්සිනේති රූපං විසිනේති න උස්සිනේති වේදනං විසිනේති න උස්සිනේති සංඥා සංකාර විඥාන විසිරෙනවා රැස් වෙන්නේ නැහැ කුමක් විසිරුවාද නොරැස් කරද්දත් රූප වේදනා සංඥා සංකාර විසිරලා යනවා රැස් වෙන්නේ නැහැ කුමක් නිවාද නොදල්වාදයක් රූපේ නිවයි නොදල්වයි වේදනා සංඥා සංකාර විඥාන නොදල්වයි එතකොට කිංච විදුපේති අන්න කුමක් නිවාද න සන්දුපේති නොදල්වාදයත් රූප වේදනා සංඥා සංකාර විඥාන අන්න විදුපේති න සන්දුපේති විඤ්ඤාමේ නොදලයි කියන එක. එතකොට එතකොට ඒවම් පස්සං භික්ඛවේ. එතකොට මහණෙනි මෙසේ දක්නා ඒ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක රූපේදු කල කෙරේ වේදනාවේදු කල කෙරේ සංඥාවේදු කල කෙරේ සංස්කාරයේදු කල කෙරේ විඥානයේදු කල කෙරේ කල කෙරෙන්නේ විරක්ත වෙයි විරාග හේතුයෙන් විමුක්ත වෙයි විමුක්තවත්ම විමුක්ත වෙමි ඥානේ වෙයි ජාතිය ශේවියයි බඹසර වැස නිමවන ලදී කරණීය කරන ලදී මහරහත් බව පිණිස අන් කිසිවෙක් නැතයි නුවණින් දනි. මහණෙනි මේ මහාන රැස් නොකරන්නේ නොකරේ නොවනසයි වනසා සිටියේ වෙයි නොම හරපියයි නොගනි හරපියා සිටියේ වෙයි නොම විසිරුවයි රැස් නොකරයි විසිරුවා සිටියේ වෙයි නොම නිවයි නොම දල්වයි නිවා සිටියේයි කියනු ලැබේ. ඒවම් පස්සම් භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ රූපස්මීපි නිබ්බිදන්ති වේදනායපි නිබ්බිදන්ති සංඥායපි නිබ්බිදන්ති සංඛාරේපි නිබ්බිදන්ති විඥානේපි නිබ්බිදන්ති නිබ්බිදන්ති විරාජන්ති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති අන්න ඒක මිදුනා කියලා දැනගන්නවා කීනා જાති උසිතා වෙන කරන්න දෙයක් නැති බව භ්‍රාමචර්යයන් කතං කරණීය සියල්ල කර අවසාන බව. නාපරං ittathati පජානාති. අයං උච්චති භික්කවේ භික්ඛු නෙවා විනාති න අපවිනාති අපවිනීත්වා තීතෝ නෙව පජානාති න උප උපාදීයති පජයිත්වා තීනෝ නේ විසින්නේති නේ උස්සිනේති විසින්නේත්වා තීතේ න විදුපේති න සන්දුපේති විදුපෙත්වා තීතෝ කිංච අන්දායි කියන කුමක් නොම රැස් කෙරේද නොම වනසාද වනසා සිටියේ වේදයත් රූපේ නොරැස් කෙරේ නොනවත්වයි වනසා සිටියේ වේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සියලට මේ විදිහට කියනවා රැස් කරන්නේ නැහැ කියලා. කිංච නව විනාති නව නව විනාති න අප විනාති රැස් කරන්නේ නැහැ කියන රූප වේදනා සංඥා සංකාර කිසිවක් කුමක් නොම හරන්නේද නොගනීද හරපියා සිටියේ වේදයත් රූපේ නොම හරි නොගනි අන් රූපේ දෙයක් බවටපත් වෙන්නේ ඒක වටිනාකමක් නැති වෙනවා හරපියා සිටියේ වේදනා සංඥා සංකාර වෙන සියල්ල මේ විදිහට පේනනවා මොකද ස්කන්ධයෙන් තමයි දෙයක් ඉරගන්නේ කුමක් නොම විසිරුවයිද රැස් නොකරයිද විසිරුවා සිටියේ වේදයත් රූපේ නොම විසිරුවා නොරස් කෙරෙහි විසිරුවා සිටියේ වේදනා සංඥා සංකාර විඥාන සියල්ලට මේ විදිහට ගන්නවා කිංච නේ විසිරේති න උසිතනේති කිය. කුමක් නිවාපියාද නොදල්වාද නිවාපියා සිටියේ වේද. රූපේ නොමි නිවා නොදල්වයි නිවාපියා සිටියේ වේදනා සංඥා සංකාර විඥාන සනෝ නිවා පහන නිවා දැම්මාගේ ගින්න නිවලා දැම්මා මේ ගින්න නිවා නිවා දැමීම මෙතන සත්‍ය දකින්න තැන සිද්ධ වෙන බව පෙන්වනවා. තොර ගින්න මේ ගිනි ගන්න ආකාරය මේ මුලින් පැහැදිලි කළා. පස්සේ සියල්ල ඒ සත්‍ය දකිනා නිවිල යන බව පැහැදිලි කරනවා. මහණෙනි මෙසේ විමුක්ත සිත් ඇති මහානහට ඒ ඉන්ද්‍රියා සහිත ඒ බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරුණින්ම নমස්කාර කෙරෙත් කියනවා. ඒ කියන්නේ ද මේ ධර්මයේ දේශනා කරන්නේ බ්‍රාහ්මණයින්ට. ඒ බ්‍රාහ්මණය ඉන්ද්‍රිය ප්‍රජාපති ඔය ඔය බ්‍රාහ්මණ ඒව සංකල්ප තමයි ඔළුවේ තියාගෙන ඒ අයගේ අන්න ඒ අයත් මේකට වන්දනා කරනවා කියන. එතකොට ඒ අයගේ ඇදහිලි විශ්වාස වල තිබුණේ ඉන්ද්‍රිය ප්‍රජාපති ඒ කියන බ්‍රාහ්මණ ඒ සංකල්ප ඒව ඔළුවේ මුදුන්කට තියෙන නිසා ඒවත් මේවට වන්දනා කරනවා කියනකොට මේ ඊටත් වැඩිය උතුම් කළා පෙන්නලා ඒ සියල්ල අර පහත් කොට ගන්න එකක් බුදුන් වහන්සේ තුළ අපිට මේ එදා බුදු සමය තුළ තිබුණ මිත්‍යා දෘෂ්ටිය කුඩු වෙන්න බුදුන් වහන්සේ මෙන්න මේ විදිහේ උපක්‍රමයක් භාවිතා කරනවා. අද මේවට රැවටිලා බොහෝ අය ඉතින් ඉන්නවා මේ ඉන්ද්‍රිය ප්‍රජාපති වෙන බ්‍රහ්ම මේවා මේවා තියෙනවා කියලා. මේවත් දෙයක් කරගෙන අද සමහර මේ මේවා තමයි පටලවාගෙන ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ මෙතන උපක්‍රමයක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මහණෙනි මෙතන මෙතන සිංහල අනුවාදයේ තියෙන මහණෙනි මෙසේ විමුක්ත සිත් ඇති මහානාට ඉන්ද්‍රිය බ්‍රහ්ම ප්‍රජාපති ඒ ඒ දෙවි මිනිසුන් වන්දනා කරනවා කියලා. නමුත් ඇත්තටම අද ගොඩක් අය හිතන්නේ ආ මේ ඉන්ද්‍රිය කියලා කෙනෙක් ඉන්නවා ප්‍රජාපති කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මේ බ්‍රහ්ම කියලා කෙනෙක් ඉන්නවා මේගොල්ලෝ වන්දනා කරනවා. නමුත් මේ බ්‍රාහ්මණයන්ගේ ඒ ඒ ඔළුවේ තිබුණු ඒ දෘෂ්ටි මේ දැන් ඉන්නවා කියලා තියෙන දෘෂ්ටි ඒතකොට ඒව තමයි ඉහලින් තියලා තිබ්බේ. ඒව වන්දනා කරනවා කිව්වාම මේක බාර ගන්නවා බ්‍රාහ්මණයෝ. එතකොට ඊටත් වැඩිය මේක උසස් කියලා දකිනවා. අන්න ඒ ඒ නිසයි ඒ වචන ටික තියෙන්නේ. එහෙම නැතුව මෙහෙම කොහේ හරි කවුරු ඉන්නවා එයා වන්දනා කරනවා කියලා ගන්න මිත්‍යා දෘෂ්ටියට ඔබ වැටෙන්න යන්න එපා. එහෙම දෙයක් ඔය මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ. ඒක තවත් හොඳට අපිට දකින්න ලැබෙනවා. අර විදියට සේරම කියලා සේරම එහෙම දෙයක් නැහැ කියලා ඔක්කොම කියලා අන්තිමට මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ. මේක තමයි අද සමාජෙත් අපි නූතන සමාජේ මේ දේව සංකල්ප ඒවා මේ ඔළුවේ ගාගෙන ඔක්කොම පටලවගෙන ඉන්නේ. නමුත් මේවා අපිට එකින් එක ලියලා පෙන්වන්න පුළුවන්. මෙහෙම දෙයක් බුදුන් වහන්සේ කියන්න හේතුව මේකයි කියලා. ඒවා විමුක්ත විත්වා කෝ භික්කවේ භික්කුන් ඉන්ද්‍රිය දේව සබ්‍රහ්මකා ප්‍රජාපතිකා ආරකා සම නම නමස්තාති ඒ කියන්නේ নমස්කාර කරනවා ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රහ්ම නමස්කාර කරනවා කියලා ඒ වේදේ තුල තියෙන ඒ සංකල්ප ටික නමස්කාර කරන විදියට මේක උසස් කළා මේ ධර්මයේ උසස් කළා බුදුන් වහන්සේ පෙන්වුවේ ඒ බ්‍රාහ්මණයින්ගේ ඒ නැත්තම් මේ බාරගන්නේ නැහැ මේ දේ ඔවුන් ඒත් බාරගන්නේ එහෙමනම් ඉන්ද්‍රිය ප්‍රජාපති ඒ කියන ඒ ඒ අයගේ තියෙන දේව සංකල්ප. නමුත් ඒවත් මේවට දෙවියනුත් වඳිනවා කියලා කියන්නේ හේතුව නෝකයි. මේ මිත්‍යා දෘෂ්ටියේ ඔබ ගැලෙන්න යන්න එපා. එහෙම ඒව සංකල්ප. එහෙම දෙයක් කොහෙවත් නැහැ. ඒක අපි පැහැදිලිව ඔබට කියන්නේ නිසාමයි. යමක් ඇසුරු කොට ධාන කරවුද ඒ තොපගේ සිතැඟි නොදැනුම්හි පුරුෂ ශේෂ්ඨයානනි තොපට নমස්කාර වේවා පුරුෂ උත්තමයානනි තොපට নমස්කාර වේවා අන්න මේ පුරුෂ මේ සත්‍ය අවබෝධ කරන්නේ පුරුෂ උත්තමයන්ට සියලු අය নমස්කාර කරන බව බුදුන් වහන්සේ මේ විදිහට පෙන්වන්නේ ඔය බුදු සමය තුළ තිබුණු දේව සංකල්ප නිසායි. වැටහෙනවද දැන් ඔබට? නමෝතේ පුරුෂ පුරුසා ජාඤ්ඤා නමෝතේ පුරුෂ උත්තම යස්සතේ නාබින ජනාම යම්පි නස්සය ධාන්සීස මේ පෙන්වුවේ කජ්ජනීය සූත්‍රයේ තුල පෙන්නන මේ ස්කන්ධ සංයුත්තේ නේ. එතකොට කන්ද සංයුත්තේ කජ්ජනීය වග්ගයේ තුල පෙන්නන ඒ වටිනාම ධර්මස්කන්ධයයි. ඒ කියන්නේ අපි ඔබට ස්පාක් වෙනවා කියලා කියනකොට ඒක රුප්පණය වෙනවා කියලා බුදුන් වහන්සේ බුදු සමය තුල පෙන්නපු කාරණේ ඉද්දෙනවා කියලා. ඒ ස්පාක් ගොඩාක් නිසා මේක දෙයක් වෙලා වටිනාකමක් වෙලා ආත්මීය දෙයක් හැදෙනවා කියන එක ස්වභාවික සංසිද්ධියකින් ඒ එන මේ දැනෙන ස්වභාවය කියලා ඒ බුදුන් වහන්සේ බුදු සමයේදී ඒ රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියන වාක්‍යයෙන් පෙන්눔 කරනවා. ඒක මේ කජ්ජනීය සූත්‍රය තුල ඔබට ඒකෙන් ගන්න බෑ ඒ ගන්න ඔබට තියෙන්න ඕනේ ඒ ධම්ම චක්කුසේ ඒ දහම් මැස තියෙන්න ඕනේ. එතන පෙන්නන අර ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රාහ්මණ කියන අය වන්දනා කරනවා කියන එක ඔබ විසින් වරදවා ගන්න එපා. ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රාහ්මණ කියලා කවුරුවත් කොහෙවත් නැහැ. ඒ වේදයේ තුල ඒ Hindu භක්තිකයෙන් ඉහලින් තියාගෙන හිටපු ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රාහ්මණ කියන සංකල්ප බුදුන් වහන්සේ ධර්මයට වන්දනා කරන බව පෙන්නලා ධර්මයේ ඉස්මතු කළා ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටි කුඩු කරන්නයි ඒ දේ කරේ. දැන් ඔබට වැටහෙනවා. ඔබත් අද රැවටිලා ආ ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රාහ්මණ මේගොල්ලෝ ඉන්නවා කියලා දේව සංකල්ප හදාගෙන ඔබ මේ ධර්මයේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ නැති කරගන්න එපා. තවත් මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න එපා. ඒකට හේතුව මේ හැමතැනම රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියලා දෙයක් නැති බව කියලා බුදුන් වහන්සේ අන්තිමටම කියයිද ඉන්ද්‍රිය ප්‍රජාපති කියලා දෙයක් ඉන්නවා කියලා. ඒක ඔබට වැරදිලා. ධර්මයේ දැක්කොත් ඔබට පේයි ඒ සේරම සංකල්ප කියලා. දැන් ඔබට වැටහෙනවා බුදුන් වහන්සේ ඇයි එහෙම කිව්වේ ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රාහ්මණ වන්දනා කරනවා මේ ධර්මයට කියලා. ඔබ මහා උස්සම පුරුෂයෙක් කළා. ඒ මහා උස්සම පුරුෂයාට වඳිනවා කියලා කිව්වේ. ඔබයි ඒ උත්තම පුරුෂයා ඔබයි ඒ ධර්මය අවබෝධ කරන්නේ. ඔබටයි එහෙනම් මේ සියලු සංකල්ප වන්දනා කරන්නේ. ඔබට එහෙනම් බියවන්න කිසි කාර්යයක් නැහැ. ඔබයි මහා උත්තම පුරුෂයා බුදුන් වහන්සේ ඒක හැමතැනම පෙන්නනවා. මොකද මේ ධර්මයේ දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයින්ට. ඔබත් මිත්‍යා දෘෂ්ටිකයයි බාහිර දෙයක් තියනවා කියලා හිතනවා. ඒකනේ ඔබ බාහිර දේවල් තියනවා කියලා හිතාගෙන සැප දුක් විඳින්න යන්නේ. එන ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඔබ ඉන්නේ අවිද්‍යා භූමියේ. ඒ අවිද්‍යා භූමියේ තමයි ওই දේවල් සේරම තියෙන්නේ. ඉස්සරහා සම්මා දිට්ඨි සූත්‍ර ඒ දිට්ඨි සංයුත්තේට යනකොට ඔබට පේයි ඒ සේරම මිත්‍යා දෘෂ්ටි කළා බුදුන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කරන්නේ සත්‍ය ධර්මයයි. සත්‍ය ධර්මය යමෙක් අවබෝධ කරොත් ඔහුට කියන්නේ මහා පුරුෂයා කියලා. අයියේ අර ඉන්ද්‍රිය ප්‍රජාපති බ්‍රහ්ම කියන ඔක්කොටම වැඩිය මහා පුරුෂයා උතුම් කියලා ඒ සේරම මහා පුරුෂයාට වඳිනවා කළා. මේ ධර්මය අවබෝධ කරපු කෙනාට ඔක්කොම වඳිනවා කියනවා. ඒ කියන්නේ බ්‍රාහ්මණයින්ට බණ කියන නිසායි. ඒ ඒ මිත්‍යා දෘෂ්ටික ජටිලය නිගණ්ඨය බ්‍රාහ්මණයින්ට බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ බෞද්ධයින්ට නෙමෙයි. ඇයි බෞද්ධ කියන්නේ බාහිර දෙයක් නැති බව දකින්න කෙනා. භව නිරෝධය දකින්න කෙනා බෞද්ධ ඔහු බෞද්ධ ඒ කියන්නේ ඔහු ධර්මය අවබෝධ කරලා ඉන්නේ. මේ උප්පැන්න සාතිකේ නම තිබ්බට බෞද්ධ වෙන්නේ නැහැ. දැන් වැටහෙනව නේද? ධර්මය අවබෝධ කරොත් බාහිර දෙයක් නැති බව දැක්කොත් අනේ බාහිර දෙයක් නැති බව දකින්න කෙනා කිසිදු දෙයක් කෙනෙක් පුජ්‍යලේ හම්බ වෙන්නේ නැත්තක් නේතම් මම නේසවමසි නමේසෝ අත්තා කියන තැන ඉන්නවනම් මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා සබහා දහම් බවටපත් වෙනවා ආර්ය වෙනවා ආර්ය භූමිය ස්පර්ශ කරන නාම රූප වලින් මිදෙනවා දෙයක් හමු වෙන්නේ නැත්නම්යි මහා පුරුෂයෙක් කියන්නේ යෝබාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් රූහි මහා පුරුෂෝ අන්න එතනත් බුදුන් වහන්සේ පෙන්නවා. මහා පුරුෂයා කිය. සේද සිම්බනි මජ්ජක. සියලු ඒ සිම්බනි ගැටවලින් මෙදෙන අන්නේ ඒ මහා පුරුෂයාණන් සත්‍ය අවබෝධ කරපු අන්නේ මහා පුරුෂයාණන්ට මෙලව සියල්ල වන්දනා කරනවා කියවේ. මහා පුරුෂයා කියන කෙනෙක් නෙමෙයි, දෙයක් නෙමෙයි. ඒ සබාදාම. අවබෝධ කිරීමයි. එතන කෙනෙක් නැහැ. කෙනා නැතිවීමයි. අපි කිව්වා කෙනා නැතිවීමයි. රහ නැතිවීමයි. ආයතන නිරෝධයයි. නිවනයි. නිබ්බාන කියවේ. භව නිරෝධෝ නිබ්බාන කියවේ නිසා. එහෙමනම් මේ සත්‍ය අවබෝධ කරගන්න ඔබටත් මේ සියල්ල හේතු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.